පසුගිය ධර්ම දේශනාවේ අපි ద్వාර දෙකක් අරගෙන මේ හේතුඵල ධහම අනුව අපි විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. ඒ චක්කු ద్వාරය හෙවත් ඇස ඒ සතර මහා ධාතු හෙවත් සුද්දාෂ්ටක කලාපය ඒ හටගන්නේ නාම ධර්මයන්ගේ ප්‍රත්‍යයෙන් කියන කාරණය, රූප ධර්මයන්ගේ ප්‍රත්‍යයෙන් කියන කාරණයත් ඒ සෝතද්්වාරය සෝත ප්‍රසාද රූපය සෝතද්්වාරය කියන ඒ ධර්මතාවයත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ආකාරය අපි පෙර ධර්ම දේශනාව සඳහන් කළා. ඉතිරි කරුණ පිළිබඳවත් අපි මේ සැක සංකා නැතිවීම පිණිස අද ධර්ම දේශනාව සිද්ධ කරනවා. මම කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා කරුණු 201ක් අපට මේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා එහෙම නැත්නම් ඊටාත්ම නිවැරදිව නුවණින් අවබෝධ කර ගැනීම සඳහා අපි බෙදා බැලිය යුතුයි. වෙන් කරලා බැලිය යුතුයි. ඒ දේශය එකක් කරුණු පිළිබඳව විභාග කර යුතුයි කියන කාරණය. ඒ අනුව අපි කරුණු දෙකක් දැන් හේතු ප්‍රත්‍ය අනුව පෙන්වලා දුන්නා. අද ගන්න ඉතිරි කරුණු කීපයක්. අපි දන්නවා සම්මුති වශයෙන් කතා කරන වචනයක් අපේ ශරීරයේ තියෙන ద్వාරයක් ඒකට කියනවා ගාන ద్వාරය. ගාන කියන්නේ නාස්‍ය. ద్వාරය කියන්නේ දොරක්. ඒ සම්මුති වචනය අපි පරමාර්ථයට පෙරළුවාම ගාන කියන ඒ ద్వාරය ගාන ద్వාරය අයිති වෙන්නේ සතර මහා ධාතේවා සුද්දාෂ්ටක කලාපේට. ඒකට කියනවා රූප කියලා. රූප කියන්නේ රුප්පණේවත් වෙනස් වීම. ඒ ස්වභාවයක් ඒ ගානද්්වාරය නැත්නම් ගාන ප්‍රසාද රූපය තුල තියෙනවා කොහොමද මේක අතීතයේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ආකාරය නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය කර්මයට අනුරූපව සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණය අදත් පැහැදිලි කරනවා වර්තමානයේ මේ ගානද්්වාරය හේවත් ගාන ප්‍රසාද රූපය හේවත් ඒ සතර මහ ධාතුන්ගෙන් සකස් වෙච්ච පටන් ගැනීම ඒ හැඩය ඒ පැවැත්ම ඒ අවසානය සතර මහ ධාතුන්ගේ ක්‍රියාවක් කියන එක අපිට දැන් පැහැදිලි අපිට දැන් තේරෙනවා අපිට දැන් වැටහෙනවා නාසය කියලා කතා කරාට සතර මහා ධාතුන්ගේ පටන් ගැනීමක් හැඩයක් පැවැත්මක් හා අවසානයක් තියෙන කියන කාරණය පැහැදිලි වෙන්න ඕනේ මේ වෙනකොට. ඒකට වර්තමානයේ ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද කියන කාරණය පැහැදිලි කරනවා. වර්තමානයේ ඒ සම්මුති වචනයෙන් කතා කරන නාසය හේවත් ගානද්්වාරය පරමාර්ථ වශයෙන් කතා කරන සතර මහා ධාතු ඒවා සුද්දාෂ්ටක කලාපයට වර්තමානයේ කරුණු හතරක් ප්‍රත්‍ය වෙනවා. ඒ කරුණු හතරෙන් දෙකක් නාම ධර්ම දෙකක් රූප ධර්ම. මේ රූපයට හේවත් ගානද්්වාරය හේවත් ගාන ප්‍රසාද රූපය කියන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට වර්තමානයේ ප්‍රත්‍ය වෙන නාම ධර්ම දෙක තමයි කර්මය කියන නාම ධර්මය හා සිත කියන නාම ධර්මය. අනිත් ධර්ම දෙක රූප ධර්ම දෙකක් ඒ රූප ධර්මයට ප්‍රත්‍ය වෙනවා. රූප ධර්ම දෙක තමයි සීත උෂ්ණ හා ආහාරය. අපි දන්න අපේ ශරීරයේ පැවැත්මට ආහාරය නිරන්තරයෙන් අවශ්‍යයි. සීත උෂ්ණත් අවශ්‍යයි. ඒ සීත උෂ්ණ හා ආහාරය කියන එක සුද්දාෂ්ටක කලාපයෙන් නිර්මාණය වෙච්ච දෙයක්. සීතලත් නිර්මාණය වෙලා සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපයෙන් උෂ්ණය කියන එකත් සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුව එවත් සුද්දාෂ්ටක කලාපයෙන් ඒක ප්‍රත්‍ය ඒ ධර්මතා දෙක ප්‍රත්‍ය වෙනවා නාම ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා සීත උෂ්ණ හා ආහාරය අපි ගන්න ආහාරය නිරන්තරයෙන් අවශ්‍ය වෙන්නේ මේ ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් වල පැවැත්ම ගෙනියන්න. ඒකට තමයි ආහාර ගන්න. එහෙමනම් අපි මීට කලින් සඳහන් කළා රූප ධර්මයක් ඒවා සුද්දාෂ්ටක කලාපයක ආයශ්‍ය කිය ආයශ්‍ය කොච්චරද කියන කාරණය. ඒ චිතක්ෂණ 17ක්. ඒතර චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙන ඒ සුද්දාෂ්ටක කලාපය නැවත නැවත නැවත නැවත ඒකේ ඒ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳින බව අපට පෙන්වන්නේ නැතුව මේ නාම ධර්ම දෙකක් ඒ කියන්නේ කර්මය හා සිත සිතේ ප්‍රවෘත්තිය නාසයේ පැවැත්මටත් කර්මය උපකාර වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයක් ඇස පුරාණ කර්මයක්, කන පුරාණ කර්මයක්, නාසය පුරාණ කර්මයක්, දිව පුරාණ කර්මයක්, ශරීරය පුරාණ කර්මයක්, හෘදේ වස්තුව පුරාණ කර්මයක්, ස්ත්‍රී පුරුෂ භාවය පුරාණ කර්මයක් හැටියට තමයි බුදු දහම හේවත් බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන න්‍යාය. එහෙනම් මේ ගාන ප්‍රසාද රූපේ හේවත්, ගාන ద్వාරේ හේවත්, සම්මුති වස්තු වචනයෙන් කතා කරන නාසය කියන මේ ධර්මතාවය චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවා. හැබැයි නාම ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා කර්මය හා සිතේ පැවැත්ම. සිතේ පැවැත්ම තියෙනකන් නාසයේ ක්‍රියාකාරීත්වය තියෙනවා ගඳ සුවඳ දැනගන්න පුළුවන්. එතකොට සතර මහා ධාතු. බාහිර ගඳ සුවඳ කියන්නේ සතර මහා ධාතු. එතකොට නාසය හේවත් ගාන ద్వාරය කියන්නේ සතර මහා ධාතු. එතකොට ඒ ගඳ සුවඳ කියන දෙය ප්‍රත්‍ය උපකාර වෙනවා නාසයෙන් දැනගන්න අරමුණට. ඒකට කියනවා ගාන විඥාන කියලා කියනවා. ඒතර එක්තනත් අපිට දැක ගන්න පුළුවන් හේතුඵල ධර්මතාවයක්. ඒ වගේම ගානද්්වාරයේවත් ඒ සතර මහා ධාතුවේවත් ඒ සුද්දාෂ්ටක කලාපය වර්තමානයේ ඇදගෙන යන්නේ නාම ධර්ම දෙකක් ඒ තමයි කර්මය තමයි ඕක පටන් ගැනීම සිද්ධ කළේ කර්මය තමයි ඔකේ හැඩය නිර්මාණය කළේ. කර්මය තමයි ඔගේ පැවැත්ම නිර්මාණය කළේ. කර්මය තමයි ඔය සුද්දාස්තක කලාපයේ අවසානය තීරණය කළේ. ඒතර මේ නාම ධර්මයක් අර ගානද්්වාරය හෙවත් ඒ සතර මහා ධාතුන්ට ඔන්න නාම එක එක නාම ධර්මයක් ප්‍රත්‍යය. ඒ වගේම සිතේ ප්‍රවෘත්තිය තියෙනකන් නාස්‍ය ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ සතර මහා ධාතුන්ගේ සුද්දාෂ්ටක කලාපයේ ක්‍රියාව සිද්ධ වෙනවා සිත තියෙනකම්. එහෙනම් සිත කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයක් ප්‍රත්‍යයයි මේක වර්තමානයේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයයි ඒ තමයි සීත උෂ්ණහා ඝන ආහාරය. මෙන්න මේ හත මේ කරුණු හතරෙන් කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන මෙන්න මේ ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් මේ සුද්දාස්තක කලාපේ ප්‍රවෘත්ති ඇදගෙන යනවා. අතීතයේ තේ ආකාරයටම තමයි ඇදගෙන ආවේ. ඒතර අතීත භවවලත් අපට ওই නාස්‍ය සම්මුතියෙන් කතා කරන නාස්‍ය පරමාර්ථ වශයෙන් කතා කරන සුද්දාස්තක කලාපය කියන ධර්මතාවය පෙර භවයට පෙර භවයේ පැවතුනේ ඊට කලින් භවවල කරගත්ත කර්ම අනුව වර්තමානයේ ත්‍රිසුද්දාෂ්ටක කලාපයේ පැවතීම ගෙන යන්නේ පෙර භවයේ කරගත්ත කර්ම අනුව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය නාසයේවත් සුද්දාශ්‍ර කලාපයේ අයිති කර්මයට කියන කාරණය. එන එක නාම ධර්මයක්. කර්මය කියන්නේ ඒතර අතීතයේ ඒ නාම ධර්මය වර්තමාන භවයේ මේ ගානද්්වාරය හෙවත් ඒ නාස්‍ය සම්මුති වචනයෙන් කතා කරන ගානද්්වාරය හෙවත් ඒ ප්‍රසාද රූපය ගාන ප්‍රසාද රූපය කියලා කියනවා ඒ සතර මහා ධාතුන්ට ප්‍රත්‍ය උනේ පෙර භවයේ කර්මයයි ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේවා කර්මයට අයිති කිව්වේ හැබැයි තවත් නාම ධර්ම තුනක් පෙර භවයේ ප්‍රත්‍ය වුණා ඒ තමයි අවිද්‍යාව අවිද්‍යාව ගොඩනැගෙන්නේ සිත තුළ. තණ්හාව කියන්නේ සිතුවිල්ලක් ඒකත් ගොඩනැගෙන්නේ සිත තුළ ඒ නාම ධර්මයක් ප්‍රත්‍ය වුණා පෙර භවයේ වර්තමාන භවයේ මේ සුද්දාෂ්ටක කලාපේ ස්වභාවය නිර්මාණය කරන්න. ගානද්්වාරයට අයිති. ඒ ස්වභාවය නිර්මාණය කරන්න පෙර භවයේ තණ්හාවත් ප්‍රත්‍ය වුණා. පෙර භවයේ උපාදානයත් ප්‍රත්‍ය වුණා. එතකොට නාම ධර්ම තුනක් අර කර්ම නැමැති නාම ධර්ම වලට ප්‍රත්‍ය වෙලා ඒ කර්ම නැමැති නාම ධර්ම වර්තමානයේ මේ සම්මුති වචනයෙන් කතා කරන නාස්‍ය පරමාර්ථ වශයෙන් කතා කරන ඒ නාස්‍ය නිර්මාණය කරපු සුද්දාස්තක කලාපයට ප්‍රත්‍යයි පෙර භවයේ නාම ධර්ම පහක් අවිද්‍යා තණ්හා උපාදාන සංස්කාර හා කර්ම භව කියන ඒ පහ ප්‍රත්‍යය පෙර භවයේ වර්තමාන භවයේ කම්ම චිත්ත කියන නාම ධර්ම දෙකත් සීත උෂ්ණහා ආහාර කියන රූප ධර්ම දෙකත් මේ ගාන ద్వාරය එහෙම නැත්නම් ගාන ප්‍රසාද රූපය ඒ සුද්දාෂ්ටක කලාපය ඒකේ ක්‍රියාවට ඒ ධර්මතාවයේ ක්‍රියාවට උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා උදව් වෙනවා පිහිට වෙනවා එහෙනම් මේ ධර්මතාවයන් නිවැරදිව අපි විග්‍රහ කරලා බැලුවොත් අපට දර්ශනය වෙන්න ඕනි අපට පේන්න ඕනි හේතුන්ගෙන් හටගන්නවා කියන කාරණය හේතුන්ගෙන් හටගන්න. ତර වර්තමානයේ හේතු හතරයි කම්මචිත්ත ඍතු ආහාර ඒකෙන් දෙකක් කම්මචිත්ත කියන්නේ නාම ධර්ම රූප ධර්ම දෙකයි සීත උෂ්ණහා ආහාර ඒ නාම ධර්ම දෙකක් රූප ධර්ම දෙකක් මේ ගාන ద్వාරය ගාන ප්‍රසාද රූපය කියන මේ සුද්දාෂ්ටක කලාපයට ප්‍රත්‍යයයි ගඳ සුවඳ දැනගන්න කෙනෙක් නැහැ ගඳ සුවඳ විඳින කෙනෙක් නැහැ ඒ නාම ධර්ම දෙකක් රූප ධර්ම දෙකක් අර ගානද්්වාරය ගාන ප්‍රසාද රූපය කියන ධර්මතාවයට ප්‍රත්‍යයයි ඒ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්න නම් බාහිර ගඳ සුවඳ කියන ධර්මතාවයත් ප්‍රත්‍ය වෙන්න ඕනේ උපකාර වෙන්න ඕනේ ගඳ සුවඳ දැනගන්නේ නාසයෙන් ඒතර ගඳ සුවඳ කියන්නේ සතර මහා ධාතු, ඒවා සුද්දාෂ්ටක කලාපය. ඒතකොට ඒ රූපය, ඒවා සුද්දාෂ්ටක කලාපය මේ ගාන ద్వාරය ගැටෙනවත් එක්කම ඒ පිළිබඳව ගාන ద్వාරයේත් නැති, ගන්ධයේත් නැති දෙයක් හට ගන්නවා. ඒ තමයි ගාන විඥාණය. ඒ කියන්නේත් නාම ධර්මයක්. එහෙනම් මේ පිළිබඳව අපි හොඳට විග්‍රහ කළොත් හොඳට පරීක්ෂා කළොත් හොඳට බෙදලා බැලුවොත් මොන පැත්තෙන් මොන ආකාරයෙන් මොන විදිහෙන් බෙදලා බැලුවත් අපට දර්ශනය වෙන්න ඕනේ අපට අවබෝධ වෙන්න ඕනේ අපට පැහැදිලි වෙන්න ඕනේ හේතු ප්‍රත්‍ය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ පැහැදිලි කරන්නේ මහණෙනි ඔය කිසි දෙයක් නොබලට අයිති ඒවා නෙමෙයි ඔය සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන කාරණය. එහෙනම් අපිට මේ සම්මුති වචනයෙන් කතා කරන ඒ නාසය අපි කතා කරන්නේම නාසය කියලා. නමුත් ඒක හඳුනා ගන්න සතර මහා ධාතුන් හඳුනා ගන්න දීලා තියෙන නාමයක් විතරයි නාසය කියන්නේ සම්මුති වචනයක්. ඒකේ පරමාර්ථ වශයෙන් අපි නුවණින් විග්‍රහ කරලා බැලුවොත් නුවණට අපි හසු කර ගන්නට ඕනේ. නුවණින් බෙදලා විග්‍රහ කරලා වෙන් කරලා ඒ ස්වභාවය අපේ මනසට හසු කර ගන්නට ඕනේ. මනසින් දැනගන්න ඕනේ, මනසින් අවබෝධ කරගන්න ඕනේ මේ නාම ධර්මයන් හා රූප ධර්මයන් ප්‍රත්‍ය වීමෙන් මේ රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට මොන රූප ධර්මයන්ද? ගාන ద్వාරය, ගාන ප්‍රසාද රූපය, රූප ධර්මයක් ඒවා සුද්දාෂ්ටක කලාප. එතකොට නාම ධර්ම දෙකක් වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා. වර්තමානයේ රූප ධර්ම දෙකක් ප්‍රත්‍ය වෙනවා. ඒ ගාන ద్వාරය ගාන ප්‍රසාද රූපය කියන ඒ සතර මහා ධාතුන්ට වර්තමානයේ සතර මහා ධාතු කොටස් දෙකක් සීත උෂ්ණ හා ආහාරය නාම ධර්ම දෙකක් පෙර කරගත්ත කර්මය හා සිතේ ප්‍රවෘත්තිය සිත කියන්නේ නාම ධර්මයක් එහෙනම් අපි නාසය පිළිබඳව නිවැරදිව ඒකට කියන්නේ විදර්ශනා ප්‍රඥාව කියන කාරණේ විදර්ශනා ප්‍රඥාවයි ඒතර විදර්ශනා ප්‍රඥාවෙන් අපි දකින්න ඕනේ නාසයක් නෙමෙයි හේතුඵල ධර්මයට අනුව සිද්ධ වෙන නාම රූප ධර්මතා දෙකක ක්‍රියාකාරීත්වය. සිත හා සිතවිලි හා සතර මහා ධාතු අසුද්දාෂ්ට කලප. අන්න යමෙකුට දර්ශනය වෙනවා නම් ඒ නිවැරදි දර්ශනයයි. ඒ යථාභූත ඥාන දර්ශනයයි. ඒ ඇත්ත ඇතිසැටියෙන් දැකීමයි. එහෙනම් අපි මේ ගාන ප්‍රසාද රූපය හෙවත් ඒ සතර මහා ධාතුන්ගේ නැවත පැවැත්මක් බලාපොරොත්තු වෙනවා නම් අපට අවිද්‍යාව තියෙනවා. එයි අපට ඒ ධර්මතාවය අයිති වෙන්නේ ගාන ප්‍රසාද රූපය හෙවත් ගාන ద్వාරය හෙවත් ඒ සතර මහා ධාතු හෙවත් ඒ සුද්දාෂ්ටක කලාපය අයිති වෙන්නේ දුක්ඛාරය සත්‍යයට. එයි දුක්ඛාරය සත්‍යයට කියන්නේ ඒකේ තියෙන හටගැන්මක්. ඒ චිතක්ෂණ 17ක්. චිතක්ෂණයක් තුල හට ගන්නවා. කුඩා චිතක්ෂණ 51ක්. එක චිතක්ෂණයක් තුල හට ගන්නවා. එක චිතක්ෂණ චිතක්ෂණයක් තුල විනාශ වෙනවා. චිත කුඩා චිතක්ෂණ 49ක් තුල දිරණ ಜಾති. ජරාවටපත් වෙනවා. ඒකේ විපරිණාමයක් වෙනස් වෙන ස්වභාවයක් තියෙන ආකාරයෙන් නම් අන්න ආකාරයක් ගැනීම නිසා චරාවටපත් වෙනවා ඒක කවදා හරි බිඳිලා අවසන් වෙනවා මරණයක් තියෙනවා ඒ පිළිබඳව ශෝක ඇති වෙනවා, කනගාටු ඇති වෙනවා, හැඬීම් ඇති වෙනවා, දුක් දෝමනස්යන් ඇති වෙනවා. ඒ නිසා අපි මේ ගාන ප්‍රසාද රූපය නැවත නැවත බලාපොරොත්තු වෙනවා නම් ඒ සුද්දාෂ්ටක කලාපය මේ නාම ධර්ම හා රූප ධර්ම උපකාර කරගෙන ඒ ක්‍රියාත්මක වෙන, ඒ පැවැත්ම ගෙනියන ඒ සුද්දාෂ්ටක කලාපයම අපි නැවත බලාපොරොත්තු වෙනවා නම් අපි දුක කියන එකත් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඇයි දුක කියන එක බලාපොරොත්තු වෙන්නේ කියන්නේ? ඒ විපරිණාමය තුල දුක හටගන්නේ. ඒ වෙනස් වීම තුල දුක හටගන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම පෙන්වලා දෙනවා යම් දෙයක් අනිත්‍යද යම් දෙයක් අස්තිරද යම් දෙයක් తాවකාලිකද යම් දෙයක් වෙනස් වෙනවද මහණෙනි එතන දුකක් තියෙන්නේ නොවෙනස් වෙන ධර්මතාවයක් මේ ලෝකයේ යම් තැනක තියෙනවද මහණෙනි ඒකනම් සැපයි නොවෙනස් වෙන ධර්මතාවයක් මේ ලෝකේ තියෙන එකයි ඒ නිවනයි ඒ අර අනිකුත් සියලුම ධර්මතාවයන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙමනම් අපි මේ යථා ස්වභාවය, මේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගෙන අපි නැවත හිතන්න ඕනේ, නැවත නැවත අපි කල්පනා කරන්න ඕනේ අපි මේ මගේ කියලා, මට අයිති කියලා මේ ඇලුම් කරන මේ සතර මහා ධාතුන්ට අපි නැවත ඇලුම් කරනවද? ඒයින් අපට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසම නම් අපට උපදවන්නේ අපි මේ ගාන ප්‍රසාද රූපය නැත්නම් ගාන ద్వාරය කියන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට අපි නැවත කැමති වෙනවද කැමති වුණොත් ලැබෙනවා කැමති කියන්නේ කාම ඡන්දයයි කාම ඡන්දය කියන්නේ ලෝභයයි ලෝභය කියන්නේ තෘෂ්ණාවයි තෘෂ්ණාව කියන්නේ ඡන්ද රාගයයි එහෙනම් මේ තෘෂ්ණාව, චන්දරාගය, කැමැත්ත, ලෝභය, ආසාව, ඇල්ම මේ මේ සුද්ධාශ්‍රක කලාපයට තිබුණොත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා නැවතෝක ලැබෙනවා. නැවත ලැබෙන්නේ එතකොට નાශයක් නෙමේ සම්මුති වශයෙන් નાශයක් ගැන කතා කෙරුවට අපට නැවත ලැබෙන්නේ අර සතර මහා ධාතුන්ගේම ක්‍රියාවලියයි. ඒ සුද්ධාෂ්ටක කලාපයේම ක්‍රියාවලියයි. පුච්චලයක් නෑ. ගඳ සුවඳ දැනගන්න පුච්චලෙක් නැහැ කියන කාරණය තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒකත් අපට හොඳට දැర్శණය වෙන්න ඕනේ, දැක ගන්න ඕනේ, දැන ගන්න ඕනේ. ගඳ සුවඳ විඳින පුච්චලෙක් නැහැ කියන්නේ ගානද්්වාරය එවත් ගාන ප්‍රසාද රූපය සතර මහා ධාතු ශක්තියින් හතරක්. එතකොට ඒකට ප්‍රත්‍ය වෙන්නේ බාහිර ගඳ සුවඳ. ඒ ගඳ සුවඳ කියන්නේ සතර මහා ධාතු. සතර මහා ධාතු දෙකක් එකට ගැටීම, එකට එකතු වීම නිසා ඒ දෙකේම නැති දෙයක් වෙනවා ගාන විඥාන කියන එක. ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවා. ඒතරේ ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක් හැදුනාම කරුණු තුන එකතු කරලා දුන්නේ ස්පර්ශයයි ස්පර්ශය නිසා විඳිනවා විඳින කෙනෙකුත් නැහැ. ස්පර්ශය නිසා තමයි විඳින්නේ. එතනක් තියෙන හේතු ප්‍රත්‍ය ධර්මයක්. ඒතර ගාන ප්‍රසාද රූපය කියන ඒ සතර මහා ධාතු බාහිර ගන්ධය කියන සතර මහා ධාතු කියන ඒ ධර්මතා දෙක එකට එක්වීම නිසා දෙකේම නැති ඵලයක් එනවා ගාන විඥාණය ඒකත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා කරුණ තුන එකතු කරන ස්පර්ශයත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා ඒ ස්පර්ශය උපකාර කරගෙන විඳින වේදනාවත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා හැබැයි අපි මේකට ඇලුම් කරනවා කොච්චර එකචිතක්ෂණයක් තුල කොච්චර ඉපද බිඳුනත් අපි නැවත නැවත නැවත නැවත ඇලුම් කරනවා ආස කරනවා ප්‍රිය කරනවා ඒ අපේ අවිද්‍යාව නිසා ඒ අපේ තෘෂ්ණාව නිසා අවිද්‍යාව කියන්නේ එතකොට නාම ධර්මයක් තෘෂ්ණාව කියන්නේත් නාම ධර්මයක් උපාදානය කියන්නේත් නාම ධර්මයක් කර්ම කියන්නේත් නාම ධර්මයක් එහෙනම් මේ නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයයි විසක් පුච්චලයේගේ පැවැත්මක් නැහැ. පුච්චලයේක උපදින්නෙත් නැහැ. පුච්චලයේගේ පැවැත්මකුත් නැහැ. පුච්චලයේක මරණයටපත් වෙන්නෙත් නැහැ. මේ නාම රූප දෙකේ ක්‍රියාවලිය වෙන් වුණොත් එකට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන නාම ධර්මය හා රූප ධර්මයේ එක ධර්මයක් අයින් වුණොත් අනිත් ධර්මතාවය බිමට වැටෙනවා. අයින් වෙන ධර්මතාවය තමයි සිත හා සිතුවිලි. ඒ කර්මයේ අවසානයේ සිතේ ප්‍රවෘත්ති අවසන් සිතේ ප්‍රවෘත්ති අවසන් වුණාම මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරය ශනේයෙන් බිමට පතිත වෙනවා. එදාට මේ කිසිම වැඩක් නැහැ. ඒ සතර මහා ධාතුන් තව ටික කාලෙකින් අර මේ පෘථිවිය සත් නැමැති සතර මහා ධාතුන්ට උපකාර වේවි. ඒකට ප්‍රත්‍ය වේවි. අපේ සිත තුල ගොඩනැගිච්ච අර තණ්හාවත් එක්ක බැඳුණු ඒ නාම ධර්මයත් එක්ක බැඳුණු ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මයත් එක්ක බැඳුණු උපාදානයත් නැමැති නාම ධර්මයක් එක්ක බැඳුණු ඒ සිත ඒවත් ඒත් නාම ධර්මයේ ඒ ප්‍රවෘත්ති අරගෙන අපි තවත් භවයකට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා ආයෙත් අපි අර දුකම තමයි අපට විඳින්න වෙන්නේ මේ නාම රූප දෙකේ පැවැත්ම නිසා. එහෙනම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඕක නුවණින් දැනගන්න නුවණින් දැකගන්න. නුවණින් දැනගෙන නුවණින් දැකගෙන මේ සතර මහා ධාතුගේ ක්‍රියාවලිය තියෙන චන්දරාගය ඒක අවබෝධ කරගන්න, පැහැදිලි කරගන්න, නිර්වෝල් කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට පුළුවන් Tamanට මේ ධර්මතාවයන්ට මේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයට තියෙන චන්දරාගය අයින් කරගන්නට නැත්තම් අයින් වෙන්නේ නැහැ කවදාවත්. නැවත නැවත කැමති වෙනවා නැවත නැවත ප්‍රිය කරනවා නැවත නැවත කැමති වෙනවද නැවත නැවත ප්‍රිය කරනවද නියත වශයෙන්ම අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය නැවත සකස් වෙනවා. කොහොමද සකස් වෙන්නේ? අවිද්‍යාව නැමැති නාම ධර්මය වර්තමානයේත් අපට තියෙනවා. තෘෂ්ණාව නැමැති නාම ධර්මය තෘෂ්ණාව කියන්නේ සිතවිල්ලක්, සිතේ ගොඩනැගෙන ස්වභාවයක්. අවිද්‍යාව කියන්නේත් නාම ධර්මයක්, සිතේ ගොඩනැගෙන ස්වභාවයක්. උපාදානය කියන්නේත් නාම ධර්මයක්, සිතේ ගොඩනැගෙන ස්වභාවයක්. කර්ම කියන්නේත් නාම ධර්මයක්, සිතේ ගොඩනැගෙන ස්වභාවයක්. කර්ම භව කියන්නේත් නාම ධර්ම සිතේ ගොඩනැගෙන ස්වභාවයක් කුසල කර්ම අකුසල කර්ම එහෙමනම් අපි වර්තමානයේ මොකක්ද කරන්න ඕනේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නාම ධර්මයට තියෙන චන්දරාගයත් රූප ධර්මයට තියෙන චන්දරාගයත් අයින් කරන්න හැබැයි අපට රූප ධර්මය ඔහි ක්‍රියාත්මක වෙච්චාවේ කමක් නැහැ අපට පුළුවන් නාම ධර්මයට තියෙන චන්දරාගය අයින් කරගන්න රූප ධර්මයට තියෙන චන්දරාගය අයින් කරත් රූප ධර්ම ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා වර්තමානයේ මේ මොහ මේ ප්‍රවෘත්ති මේ ජීවිතයේ අවසානයේ දක්වා. එහෙනම් අපිට වර්තමානයේ කරන්න තියෙන මේ සිතේ ප්‍රවෘත්තිය. ඒ කියන්නේ අර අවිද්‍යා, තණ්හා, උපාදාන, කර්ම කියන මේ නාම ධර්මයන් එක්ක පැටලිලා තියෙන මනස ඒ මනසින් අපි අවිද්‍යාව කියන නාම ධර්මය අයින් කරන්න ඕනේ. තෘෂ්ණාව කියන නාම ධර්මය අයින් කරන්න ඕනේ. උපාදානය කියන නාම ධර්මය අයින් කරන්න ඕනේ. කර්ම කියන නාම ධර්මය අයින් කරන්න ඕනේ වර්තමාන භවයේ. අපි තාම මෙහෙම කරලා නැහැ. ඒ නාම ධර්මයන්ට අපි හොඳට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා අපි ඉන්නවා. ඇයි? අවිද්‍යාව නිසා. අවිද්‍යාව ක්‍රියාත්මකයි. මනස තුල බලවත් වෙලා තියෙන්නේ පෘ탁ඥ පුච්චලයාගේ අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාව තණ්හාව තියෙනවනම් උපාදානයක් තියෙනවා මේ ධර්මතා තුනම නාම ධර්ම. ඒ තුල ඒ නාම ධර්ම තුන උපකාර කරගෙන ඒ නාම ධර්ම තුන ප්‍රත්‍ය වෙනවා කර්ම නැමැති නාම ධර්ම වලට. එතකොට නාමේ නාමයට ප්‍රත්‍යයයි. විඳින පුච්චලයක් නැහැ, විඳින්නෙක් නැහැ, විඳවන්නෙකුත් නැහැ, කරන්නෙත් නැහැ, කරන කෙනෙකුත් නැහැ, කරවන කෙනෙකුත් නැහැ. නාම රූප දෙකක ක්‍රියාවලියක් තියෙනවා. වාඩි වෙලා ඉන්නේ රූපය, නැගිටින්න කියන්නේ සිත, සිත කිව්වොත් විතරයි නැගිටින්න පුළුවන්. සිත කියන්නේ නාම. රූපය මෙහෙවන්නේ නාම ධර්මයේ විසින්. ඒ රූප ධර්මයේ මේ නාම ධර්මයන්ගේ ක්‍රියාවට පැවැත්මට අනුබල දෙනවා, උදව් කරනවා, උපකාර කරනවා, පිහිට වෙනවා. ඒ තාක්කල් මේ සත්‍යය කියන ප්‍රඥප්තිය තියෙනවා ඒ ප්‍රඥප්තිය ඒ සත්‍යය කියන උගුලේ අපි හිර වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යෙක් නෑ. ජීවෙක් නෑ. කෙනෙක් නෑ. පුච්චලෙක් නෑ. සම්මුතිය තුළ තමයි ඔය සියල්ල මනසින් ගොඩනගාගෙන ඉන්නේ සත්ත්ව පුච්චල සංඥාව සත්‍යෙක් දාගෙන. එහෙමනම් අපි පරමාර්ථයට ගියොත් තථාගතයන් වහන්සේ දේශනා කරපු ධහම අවබෝධ කරගන්න පුළුවන්. පරමාර්ථයට නොගිහින් සම්මුතිය තුල පැටලිලා තියෙන තාක්කල් මනස චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මේ ප්‍රවෘත්ති පැවැත්ම අවබෝධ වෙන්නේ නැහැ නිවැරදිව. ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව අවබෝධ වෙන්නේ නැහැ. පටිච්චසමුප්පාදය පිළිබඳව අවබෝධ වෙන්නේ නැහැ. නාම රූප පිළිබඳව අවබෝධයක් වෙන්නේ නැහැ. එහෙනම් බෙදා බැලීම විග්‍රහ කිරීම වෙන්කර කර බැලීම තුළ අපට පැහැදිලි වෙනවා නියත වශයෙන්ම නාම රූප දෙකක් ඕනොන්ට ප්‍රත්‍ය වීමෙන් මේ ක්‍රියාව සිද්ධ වෙන ආකාරය. අන්න ඒ දර්ශනය තුළ අපි සතර මහා ධාතුන්ට කැමති වෙන්නෙත් නැහැ. ඒ සතර මහා ධාතුන්ගේ පටන් ගැන්ම හා හැඩය හා පැවැත්ම හා අවසානය ට උපකාර වෙන නාම ධර්මයන්ට අපි කැමති වෙන්නෙත් නැහැ. ওই දෙකටම තියෙන කැමැත්ත අයින් කරගන්න ඕනේ. කැමැත්ත කියන්නේ තෘෂ්ණාව, බැඳීම, ආසාව. තියනවද නැද්ද කියලා අපි නුවණින් කල්පනා කරොත් තියනවා කැමැත්ත. කැමැත්ත කියන්නේ සිතුවිල්ලක් හෙවත් නාම ධර්මයක්. එහෙනම් අයින් කරන්න තියෙන්නේ නාම ධර්මයක්. කර්මය කියන නාම ධර්මය අයින් කරන්න බෑ. කර්මයෙන් දැන් මේ හැඩය හදලා ඉවරයි. නාසය හෙවත් ගාන ద్వාරය හෙවත් ගාන ප්‍රසාද රූපය පටන් ගැනීම හදලා ඉවරයි කර්මයෙන් ඒ නාම ධර්මයෙන් හැදුවේ. එතකොට ඒ හැඩය හැදුවා ඒ නාම ධර්මයන්ගෙන්. ඒ පැවැත්ම හැදුවා නාම ධර්මයන්ගෙන්. ඒ අවසානය හැදුවා නාම ධර්මයන්ගෙන්. අපට ඒක දැන් නවත්තන්න බෑ. ඒක ක්‍රියාත්මක වේවි. හැබැයි අපට මේ භවයේ ඊගාම භවයට ඔය ක්‍රියාව සිද්ධ වෙන ඒ ස්වභාවය අපට නවත්තන්න පුළුවන් එකම ධර්මතාවයක් අයින් කළොත්. ඒ අයින් කරගන්න තියෙන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයට කියන්නේ චන්දරාගය කියලා. තෘෂ්ණාව කියලා. සිතේ ප්‍රවෘත්ති. ඒතර චන්දරාගය තෘෂ්ණාව අනුව තමයි සිතේ ප්‍රවෘත්ති ක්‍රියාත්මක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ තෘෂ්ණාව කියන ධර්මතාවය එකම ධර්මතාවය. මේ මනසින් ඉවත් කරගත්තොත් ඊගව භවයට ඔය සුද්දාෂ්ටක කලාපයට ක්‍රියාත්මක වෙන්න බෑ. විශ්සේ සුද්දාෂ්ටක කලාප වන තරම් ක්‍රියාත්මක වෙවි. ගස් හැදෙනවා, ගහකොළ හැදෙනවා, ඉරහඳ, ගස් ගල්, කඳු පර්වත, ඇල දොළ ගංගා. ඔය ඒ සියල්ල නිර්මාණය වෙවි. ඒක අපිට නවත්තන්න බෑ. අපිට අපේ මේ ස්කන්ධ පංචකයේ තියෙන මේ නැවත නැවත දුකටපත් කරන නැවත නැවත දුකට පෙරලන මේ ස්වභාවයන්ගේ අවසානයක් අපිට දකින්න නම් අපි එකම ධර්මතාවයක් අයින් කරන්න ඕනි. ඒ තමයි චන්දරාගය හෙවත් තෘෂ්ණාව. තෘෂ්ණාව නැද්ද? තෘෂ්ණාව තියෙනවා නම් ඒ නාම ධර්මය උපාදානයේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. උපාදාන ඒතර තණ්හා උපාදාන නැමැති නාම ධර්මයන් කර්ම නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. වර්තමානෙත් වෙන්නේ එකම තමයි. ඇයි වර්තමානයේ එහෙම වෙනවා කියන්නේ? වර්තමානයේ අපට තෘෂ්ණාව නැමැති නාම ධර්මයේ සිටවිල්ල නැද්ද? තියෙනවා. උපාදානයේ නැමැති නාම ධර්මය ඒ සිටවිල්ල නැද්ද? තියෙනවා. ඒතර ඒ අනුව අපි කර්ම කරනවද? කරනවා. කුසල කර්මත් කරනවා. තෘෂ්ණාව මූලික කරගෙන කුසල කර්මත් කරනවා. භව තණ්හාව මූලික කරගෙන ඊගා භවයේ හොඳ තැනක් හදාගන්න. හොඳ තැනක් කොහෙද විශ්වයේ තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ හොඳ තැනක් කොහොමද දේශනා කළන්නේ? తాවකාලික වශයෙන් යම් සතුටක් සොම්නසක් විඳින්න පුළුවන් තැනක් තිබ්බට සදාකාලික සැනසෙල්ලක් ලබන්න සුදුසු තැනක් මේ විශ්වයේ ලෝකයේ කිසිම තැනක නැහැ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකෙම දුකයි. දුකත් එක්ක පැටලිලා තියෙන. එහෙනම් අපි චන්ද්‍රාගය අයින් කරනවා. ඒකම සිතුවිල්ලයි, එකම නාම ධර්මයයි අයින් කරගන්න තියෙන. ඒතර වර්තමානයේ කර්මෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ පෙර කරගත්ත නාම ධර්මය මේ රූප ධර්මයන්ට ප්‍රත්‍ය වෙලා ඒ ගානද්්වාරේ ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සිද්ධ වේවි. ඒක අපිට නවත්තන්න බෑ. වර්තමානයේ ඒ කර්මයා ස්වභාවය අනුව වර්තමානයේ ඒ කර්මයේ උපස්තම්භක කර්මයක් වශයෙන් ඒක ක්‍රියාත්මක වේවි. එතකොට සීත උෂ්ණ දෙකේ අනුව සමෝපවතීම අනුව ඒ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව සිද්ධ වේවි. ගන්න ආහාරයෙන් ඒ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාව සිද්ධ වේවි. අපට තොර කම්ම චිත්ත ඍතු ආහාර. කම්ම චිත්ත කියන්නේ නාම ධර්ම දෙකක්. සීත උෂ්ණ හා ආහාර කියන්නේ රූප ධර්ම දෙකක්. ඒ හතරෙන් අපට එකම ධර්මතාවයක් අයින් කරගන්න ඕනේ. අයින් කළොත් ඒ ප්‍රවෘත්තිය ඔය සියල්ල අවසානයක් දකින්න පුළුවන්. ඒ තමයි නිවන කියන එක. නිවීම කියන එක. නිවන කියන එක. එහෙනම් අපිට තියෙන එකම ධර්මතාවයක් අයින් කරන්න මොකද්ද? අර සිතේ ප්‍රවෘත්තිය සිතේ ප්‍රවෘත්තිය ගෙනියන්නේ අවිද්‍යාව නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය, උපාදානය නැමැති නාම ධර්මය හා කර්ම නැමැති නාම ධර්මය කියන මෙන්න මේ ධර්මතා නිසා තමයි සිතේ ප්‍රවෘත්තිය තියෙන්නේ. නැත්තම් දැනුණා නම් දැනුණ විතරයි. දැනුණා නම් දැනුණා විතරයි, ඇහුණා නම් ඇහුණා විතරයි, දැක්කා නම් දැක්කා විතරයි. දිත්තේ දිත්තමත්තම් සුතේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම්. අපි එතනට එන්න ඕනේ කවදා හරි. ඊට කලින් අපි මේ හේතු ප්‍රත්‍ය දකිනවා. ඒතර කාංකා විතරණ විසුද්ධි. ඒතර කාංකා විතරණ විසුද්ධිය අපි දකින්නේ හේතු ප්‍රත්‍ය. දැන් ඒතකොට හේතුන්ගෙන් නෙමෙයිද? අතීතයේ හේතුන්ගෙන් නෙමෙයිද මේ වර්තමාන භවයේ මේ සුද්දාෂ්ටක කලාපය එතකොට ඒක ඇදගෙන යන්න නාම නාම රූප දෙක ප්‍රත්‍ය වෙලා වර්තමානයේ හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද එහෙනම් මේ විදිහටම තමයි අනාගත භවයටත් යන්නේ අනාගත භවයේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සිද්ධ වෙනවා නාම රූප දෙකේ ක්‍රියාවලියක් විසක් සත්‍යයේ පුච්චලයේ ක්‍රියාවක් නැහැ. මේ දර්ශනය තමයි කාංකා විතරණ විසුද්ධි සැකයක් නැහැ, අවිශ්වාසයක් නැහැ, විමතියක් නැහැ. අතීත හේතු පහකින් වර්තමාන ඵල පහක් හටගත්තා. අතීත හේතු පහම නාම ධර්මයන්. මොනවාද අපි අතීතයේ හදපු හේතු? අතීතයේ අපි කර්ම නැමැති නාම ධර්මයන් අපේ මනස් හේවත් විඥානයේ අපි ක්‍රියාත්මක කරගත්ත පැටලුව. විඥානයේ පැටලුවේ කර්ම නැමැති නාම ධර්මයන්. ඒ කර්ම නැමැති නාම ධර්මයන් මේ විඥාණයට අනුගත කරන්න ප්‍රත්‍ය උනේ උපකාර උනේ අවිද්‍යාව නැමැති නාම ධර්මය, තණ්හාව නැමැති නාම ධර්මය හා උපාදානය කියන නාම ධර්මය අතීත භවේ. එතකොට අතීත භවේ පහක්. ඒ හේතු පහෙන් වර්තමාන ඵල පහක් හැදුවා. ඒ තමයි විඥාණය ප්‍රතිසන්දි විඥාණය එක නාම ධර්මයක්. ඒ විඥාණය ප්‍රතිසන්දියේදී බැසගත් තැනම මවගේ ගර්භාෂයේ කලලේ යුක්තාණුව පටන් ගත්තා වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්මත් වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මයත් එක්ක රූප ධර්මයන් අර කලල රූපය ක්‍රියාත්මක වුණා ඒ ක්‍රියාව පටන් ගත්තා නාම රූප දෙකේ ක්‍රියාවක් පටන් ගත්තේ ඒ ක්‍රියාවේ දැනුත් සිද්ධ වෙගෙන යනවා ඒ නාම රූප දෙකේම ක්‍රියාව දනු සිද්ධ වෙගෙන යනවා. ତර විඥාන නාම රූප ආයතන හයක් පහල කරලා දුන්නේ නාම රූප දෙකේ වැඩිම නිසා. නාම රූපච්ච සලායතන. අන ආයතන හයක ක්‍රියාකාරීත්වය තියෙනවා. අපේ ඇහැ නැමැති සුද්දාෂ්ටක කලාපයට බාහිර රූප නැමැති සුද්දාෂ්ටක කලාප ප්‍රත්‍ය වෙනවා. නැද්ද? කන නැමැති ඒ සම්මුති වචනයෙන් කතා කරන කන නැමැති මේ සුද්දාෂ්ටක කලාපයට බාහිර ශබ්ද නැමැති සුද්දාෂ්ටක කලාප හේතු වෙනවා. නැතුව මේ ප්‍රවෘත්තිය ගෙනියන්න බෑ. ගානද්්වාරය ගාන ගාන ප්‍රසාද රූපය ගානද්වාරය කියන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියට බාහිර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය සම්බන්ධ වෙනවා. ඒ තමයි ඒ සතර මහා ධාතු ගන්ධය කියන එක. ජීවද්්වාරය ජීව ප්‍රසාද රූපය කියන එකටත් බාහිර රසය කියන ඒ සතර මහා ධාතුන් ප්‍රත්‍ය වෙනවා ස්පර්ශ වෙනවා මනස කියන නාම ධර්මයට බාහිර රූප ධර්මය සද්දාශ්‍රක කලාප අරමුණු වෙනවා එහෙම නැත්නම් සිතුවිලි අරමුණු වෙනවා නාම රූප දෙකක් අරමුණු වෙලා මනෝ විඥානයේ පටන් අරන් එතන ඉඳලා ක්‍රියාවක් සිද්ධ වෙනවා නාම රූප දෙකේ ක්‍රියාවක් සිද්ධ වෙනවා ඒක ස්පර්ශ වෙනවා ධම්ම ආරම්මන වශයෙන් ස්පර්ශ. ඒතර මනසට අරමුණු ස්පර්ශ වෙනවා. දැන් මෙන්න මේ විදිහට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා වර්තමානයේ. ස්පර්ශ හයක් සිද්ධ වෙනකොට විඳීම් හයක් ආ ඒත් නාම ධර්ම. දැන් එතකොට වර්තමානයේ තියෙන්නේ විඥාන නාම ධර්මයක් ක්‍රියාත්මකයි නාම රූප දෙක ක්‍රියාත්මකයි සතර මහා ධාතුන්ගේ නිර්මාණයේ වෙච්ච ඇස කන නාසය දිව ශරීරය කියන ධර්මතාවයන් ක්‍රියාත්මකයි වර්තමානයේ. ඒතර විඥානයේ ක්‍රියාත්මකයි රූප ධර්මයේ ක්‍රියාත්මකයි වේදනා සංඥා සංස්කාර ක්‍රියාත්මකයි ඒත් නාම ධර්ම. ඒ නාම රූප දෙක නිසා ආයතන හයක් පහල කළා දුන්නා. පහක් සුද්දාස්ඨක කලාපයට අයිති මන ආයතනයේ විතරක් නාම ධර්මයට අයිති. ඒත් නා එතකොට එතන තියෙන්නේත් නාම රූප දෙකක්. ඒ හය ඒ හයට ආයතන හයට ස්පර්ශ හයක් සිද්ධ වෙනවා හයම නාම ධර්ම. ඒ ස්පර්ශ හය නිසා විඳීම් හයක් තියෙනවා. චිතක්ෂණය තුළ ඉපද බින්දෙන ඒ වේදනා හය ඒත් නාම ධර්ම. තියනවද නෙච්. ඒතර කොමේ පුච්චලෙක් කොමේ සත්‍යෙක් කොමේ ජීවෙක් කොමේ මම මොකද්ද මගේ මොකද්ද මට අයිති කියන්න පුළුවන්. ආත්මයක් භවයෙන් භවයට යන ආත්මයක් නැහැ. කිසිම දෙයක් නැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්න ධර්මතාවයන්. හොඳයි අපි හේතු අයින් කරනවා. මූල හේතුව කවදා හරි අයින් කරන්න වෙනවා. මූල හේතුව අයින් කරනවා. ඒ තමයි නාම ධර්ම එකම නාම ධර්මය අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ හතරෙන් එක නාම ධර්මයක් ක්‍රියාත්මකයි කර්මය කියන එක ඒක ක්‍රියාත්මක වේවි මේ භවයේ අවසානය දක්වා එහෙනම් චිත්ත ඒ කියන්නේ සිත විඥාණය මනස මානසිකාරය කියන මේ ධර්මතාවයත් එක්ක පැටලිලා තියෙන කර්ම කියන නාම ධර්මයන් මේ භවය අපි හදන්නේ. ඒ විඥානයේ ප්‍රවෘත්තියට අපි කර්ම එකතු කරන්නේ. කර්ම නැමැති නාම ධර්මයන් ප්‍රත්‍ය කරගන්නේ, උපකාර කරගන්නේ. ඒ කියන්නේ කුසල කර්මත් නෑ අකුසල කර්මත් නෑ. ඒවා ප්‍රතිසන්දියක් ගන්න තරම් බලවත් කරලා දෙන්නේ නැහැ. රාතන් වහන්සේට කරන්නේ ඒකයි. නැවත ප්‍රතිසන්දියක් ගන්න තරම් කර්ම බලවත් වෙන්නේ නැහැ රාතන් වහන්සේගේ. ජන කර්මය ජන කියන්නේ ඊගාව භවයේ උපද්දවන්න පුළුවන් ඊගාව භවයක් හදන්න පුළුවන්. හා පැවැත්ම ගෙන යන්න පුළුවන් කර්මයට ජනක කර්මය කියන්නේ. ජනක කර්මයක් හදන්නේ රාතන් වහන්සේ. ඒකට ප්‍රත්‍ය කරගන්නේ මේ නාම ධර්මයන් මොන නාම ධර්මයක්ද? අවිද්‍යාව නැමැති නාම ධර්මයේ අවසන්, තෘෂ්ණාව නැමැති නාම ධර්මයේ අවසන්, උපාදානය නැමැති නාම ධර්මයේ අවසන්, කර්ම කියන නාම ධර්ම අවසන්. ඒ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන තාක්කල් රූප ධර්මයන්ගේ පැටන් ඒක සතර මහා ධාතුගේ පටන් ගැනීම හැඩය පැවැත්ම අවසානයේ තීරණය කරනවම තමයි. පැහැදිලිද කියන එක. එතකොට සත්‍යයක් නෑ නේද? පුච්චලයක් නෑ නේද? ජීවයක් නෑ නේද? මොකද්ද තියෙන්නේ? මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ ෂණයක් ෂණයක් ෂණයක් ෂණයක් පාසා ඉපද බිඳින මේ නාම රූප දෙකකටනේ අපි මේ ඇලුම් කරන්නේ. හැබැයි ඇලුම් කරන්න තරම් වෙලාවකුත් නැහැ. ඒ ඒ ඇලුම් කරන සිතත් එක චිතක්ෂණයක් තුළ බිඳිනවා. ඒත් ඇලුම් කරනවා. නැවතත් ඇලුම් කරනවා. නැවතත් ඇලුම් කරන ඒ සිතක්ෂණයෙන් බිඳිනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය ලක්ෂණය. අපි ඊගාවට එන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියදී එන්නේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඊ타ත්ම විශ්වේෂය දෙන ඊ타ත්ම නිවැරදි ධර්මතා තුන අවබෝධ කරගන්න ඉන්නේ අපි. හැබැයි ඒකට ඉස්සෙල්ලා මේ කාංකා විතරණ විසුද්ධිය. මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා බව මනස ස්ථාවර වෙන්න ඕනේ. මනසට සහතික වෙන්න ඕනේ. මනසට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඊගාවට යන්නේ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න විසක් පුජ්‍යලේගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න නෙමෙයි. ගොඩාක් අය හිතනවා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා හිතුවාම සියලු කෙලෙස් අවසන් වෙනවා කියලා. කවදාවත් වෙන්නේ අනිත්‍ය කියන එක දර්ශනය වෙන්න ඕනේ. දර්ශනය වෙන්නේ කොහොමද? මේ ශරණස්සනයක් පාසා ඉපද බින්දනවා නම් එතන තියෙන්නම අනිත්‍යනේ. ආය අනිත්‍ය කියලා කියන්න දෙයක් නැහැ. නිවැරදිවම දර්ශනය වෙනවා මනසට. ප්‍රත්‍යක්ෂණ යන මනසට. එයි චිතක්ෂණ 17ක් තුල සතර මා ධාතු ඉපද බින්දිනවා. එක චිතක්ෂණයක් තුල සියලු නාම ධර්මයන් ඉපද බින්දිනවා. ඉතින් එතන මොන ලක්ෂණයද තියෙන්නේ? බුදුරජාන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කරපු විදර්ශනා ඥානට අරමුණ වෙන අනිත්‍ය ලක්ෂණය. ඒක මනසට අනුගත කරගන්න ඕනේ. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. පැයකට ආසන්න කාලයක් ධර්මය ඇහුවා හේතු ප්‍රත්‍ය ඇහුවේ කාංකා විතරණ විසුද්ධි. ඒතර මේ තුල අපි පැහැදිලි කරගන්නට ඕනේ මේ කර්ම කියන ධර්මතාවයන් නාම ධර්මයන්ට මොකද කරන්නේ? කර්ම අවසන් නම් විපාක අවසන්. කර්ම කළොත් ඒ කියන්නේ නාම ධර්මයන් හැදුවොත් අර සුද්දාෂ්ටක කලාපයේ සතර මහා ධාතුන්ගේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන දුක් ටිකත් නියත වශයෙන්ම වැළඳ ගන්න වෙනවා. බලාපොරොත්තු වෙන්නම වෙනවා. එයි ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ওই ප්‍රවෘත්තියෙන් ඇති වැඩේ මොකද්ද? ඒ රූප ප්‍රවෘත්ති ඒවා සුද්දාශ්‍ර කලාපයේ ප්‍රවෘත්තියෙන් ඇති වැඩේ මොකද්ද? ওই නාම ධර්මයන්වත් ඔය සිතුවිලි වල ප්‍රවෘත්තියෙන් ඇති වැඩේ මොකද්ද? බුද්ධියෙන් ගන්න. ධර්මය.